පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැතියන් විසිනුයි තම තම නැන පමණින් දැනගත යුතු නේ ස්වාමීන් ඒ විදිහට කියන්නේ ඒ නිසා මේ ප්‍රඥාව උපදවා ගන්නට නම් බණ අහන්න ඕන. බණ සත්පුරුෂ ධර්මය. දැන් අද බෞද්ධ ආනාලිකාවෙන් දිවා රාත්‍රී දෙකේ පැය 24 මුළුල්ලේම බණ අහන්න ලැබෙනවා. එතකොට දැන් සමහර කෙනෙක් කැමති නෑ කලින් ඇසූ බණ නැවත අහන්න. ඒකෝට ඒ ප්‍රඥාව දියුණු කරගන්න තියෙන තව ඒ කියන්නේ නැවත නැවත සුතමේ පඤ්ඤාව දියුණු කරගන්න තියෙන උපකාරයක්. එතකොට දැන් නැවත නැවත බණ අහනකොට නොයසෝ කරුණු මතකයේ රැඳෙනවා. එතකොට දැන් සමහර අය බණ අහනවා අර අවකුඤ්ඤ පාඤ්ඤ උච්ඡංග පාඤ්ඤ කියන විදිහට. ඒ කියන්නේ අවකුඤ්ජපාඤ්ඤ කියලා කියන්නේ ඔය කලයක් අනිත් පැත්තට හරවලා වතුරවත් කළාම කවදාවත් පිරෙන්නේ කියන්නේ හිත නැහැ. හිත දහසක් කල්පනාවල වෙන වෙන දේවල් වෙන gedara වෙන්න පුළුවන්. බණ අහන්න ධර්මශාලාවට ආවා. නමුත් කල්පනාව තියෙන්නේ gedara. ඒ නිසා මේ මතක හිටින්නේ නැහැ. එතකොට ඒකට කියනවා කොච්චර බණ කිව්වත් එයාට පුරවන්න බෑ හිතට දාන්න බෑ. එනිසා අවකුඤ්ජපාඤ්ඤ උච්චංග පාඤ්ඤ කියන්නේ බණ අහනවා බණ අහලා එහෙම්ම අමතක කරලා නැගිටිනවා හරියට අර ඔඩොක්කුවේ යමක් ළමා තියාගෙන ඉඳලා අමතක කරලා නැගිට්ටා වගේ ඒක හැලෙනවා එතනම ඒ වාගේ එතනින් එහාට නෑ එහෙම නැතුව පුතුපාඤ්ඤ විදියට කියන්නේ ධර්මය මෙනෙහි කරමින් කියවෙන දහම් පදයක් ගානේ හිතේ තබාගෙන බණ අහන්න ඕන ධර්ම සාකච්ඡාව හොඳම උපකාරයක් තමයි ප්‍රඥාව දියුණු වෙන්න නේ ස්වාමීන් වහන්සේ. මේ ධර්ම සාකච්ඡා කිරීම සිදු කරන්න ඕන. භාවනාව ඊළඟට. භාවනාව තුළින් ක්‍රමානුකූලව ප්‍රඥාව වර්ධනය වෙනවා. ඒ ප්‍රඥා වර්ධනයෙන් විපස්සනා, ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාව තුළින් අන්තිමේදී යථාභූත ඥාන දර්ශනීය පහළ වෙලා සෝවාන් ආදී මඟඵල නිවනටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නෙමෙයි ප්‍රඥාව දහනසෙන් අපේ ශාසනය උගන්වන්නේ සනස් තුන කොටස් තුනකට සුතුමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා ඉතින් මේ තුන ඒරොන්ට සම්බන්ධයි. සුතුමේ ප්‍රඥාවකට චින්තාමේ ප්‍රඥාව දිනු කරන්න බෑ. චින්තාමේ ප්‍රඥාවට භාවනාමේ ප්‍රඥාව දිනු වෙන්නේ නැහැ. මේ මේ කාරණා තුන හොඳින් තේරුම් ගන්න ඕනේ සුතමේ ප්‍රඥාව කියන්නේ අපි බණ අහන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ හොදන්නා නොතේරෙන කරුණු අහලා දැන ගැනීම තමයි සුතමේ ප්‍රඥාව කියලා කියන්නේ චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ අහපු දේ දැන් සබ්බේ සංඛාර අනිච්ච නැත්නම් ජාතිපි දුක්ඛ කියලා අපි සොතමි වශයෙන් ඇහුවට ඒ ජාති දුක අපි මොකද්ද කියලා සිතින් දිව වර්ධය හිතලා කල්පනා කරලා ඒ දුක තවත අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕනේ. ඒතර මේ මේක මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි Tamange බුද්ධි ප්‍රමාණයෙන් හා අධ්‍යක්ීම් වල ප්‍රමාණය ඒ කොහොම සිතලා දිනු කරගන්න ප්‍රඥාවනේ චින්තාමය ප්‍රඥාව කියලා. හැබැයි භාවනාමය ප්‍රඥාව සම්පූර්ණ උකට වෙනස් දෙයක්. ඒක සම්පූර්ණයෙන්ම Taman ඒක ඒ ධර්මතාවය දකිනවා කියන එකයි. ඒකට හොඳම උපමාවක් කියනවා නම් දැන් කෙනෙක් කොසවින් ඉන්න වෙලාවකට එයා හෝටලයකට යනවා කෑම කන්න කියලා. හෝටලෙට හෝටලෙට ගියාට පස්සේ එයාට හම් වෙනවා කෑම වට්ටවරුවක්. කෑම වට්ටවරුව හොඳට කියලා බලනකොට මෙයා හිතනවා අද හොඳ රස කෑමක් තියෙනවායි කියලා. එහෙම ඒ කෑම වට්ටවරුව දැකලා එයා කෑම පිළිබඳව තීරණයකට එන අය තමයි සුතමේ ප්‍රඥාව කියලා කියන්නේ. එහෙම මේ දැන් තමන්ගේ වෙස්සේ ළඟ ඉන්න අයට කැම දෙන්නලා ඒ අය කනවා දකිනකොට සතුට පිරුණු මොහොනෙන් ඒ ආහාර ගන්නවා දැක්කම එයා එතකොටත් තීරණය කරනවා අද කැම රස ඇති ඒක තමයි අර ඇත්ත බොහොම සතුටින් මේක භුක්ති විඳින්නේ කියලා. එතකොට ඒක හරි චින්තාමය ප්‍රඥාව වගේ. හැබැයි තමන් තාම කෑවේ නැහැ. ඊට පස්සේ තමන්ගේ ළඟට ආහාර ගෙන තමන් ඉස්සරහම ආහාර අනුභව කරනකොට තමන්ට ඒ දැනෙන හැඟීම අර වටේරු බලයකට වඩා අනිත් අය කන දිහා බලලා මේ අද්දකටතර තමන් මේක භුක්ති විඳින වෙලාව තමන්ට ඒක නියම රසෙ විඳින්න පුළුවන්. භාවනාවේ ප්‍රඥාවන් එහෙම දෙයක්. ඒක සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා ඔස්සේ ගිහිල්ලා සමත භාවනා විපස්සනා භාවනා තුළින් නාම රූප ධර්මයන්ගේ උදේවය උදේවය උද මොහොතින් මොහොත කැඩි කැඩි මිදි මිදි යන උදේවය පිළිබඳ සද සම්පජන්‍ය වීම තමයි මෙතනදි භාවනා ප්‍රඥාව කියලා කියන්නේ. ඒ ඒ ඒ ප්‍රඥාව නිරන්තරයෙන් කෙනෙකුට පිළිහිටවන්න පුළුවන්කම තිබෙනවා නම් ඒක තමයි මෙතන මේ ප්‍රධාන වශයෙන්ම තියෙන ප්‍රඥාව. දැන් ප්‍රඥාව එක එක අවස්ථාවන කියන්නේ. අපිට යමක් හොඳ නරක වශයෙන් තේරුම් ගැනීම ප්‍රඥාව තමයි. දැන් සතර සම්පජඤ්ඤය උගන්වනවා දැන් සාත්‍යක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ. ඒක සාත්‍යක සම්පජඤ්ඤය ප්‍රඥාවක් තමයි. මේක හොඳයි නරකයි කියලා විග්‍රහ කරගැනීම. නේද? දැන් කෙනෙක් බුදුන් වහන්සේ යනවා ඒක හොඳයි නරකයි ඒක හොඳ දෙයක්. ඒක සතෙක් මරන්න යනවා ඒක නරක දෙයක්. ඒ දෙක ඒ දේ තේරුම් ගැනීමේ ප්‍රඥාවත් ඒකත් ප්‍රඥාවක්. ඒක මේක මට ගැළ පේනවද නැදල පේනවද කියලා බුද්ධියෙන් තේරුම් ගැනීමත් ප්‍රඥාවක්. ඒක කරන වෙලාවේ තමන් සිහිනුවණින් ඒක කරන කිරීමත් ඒකත් ප්‍රඥාවක් තමයි. ඒ සිහිනුවන තුල අවබෝධ කරගන්න අසම්මෝහ සම්පජාන්නේ ඒ නාම රූප ධර්මයන්ගේ බිඳී යෑම මේ මොහොතේම දැක ගැනීම තමයි අසම්මෝ සම්පජඤ්ඤය කියලා කියන්නේ ක්‍රියාවන් ඔස්සේ සතර මහා ධාතුන්ගේ විපරිණාමය එතකොට නාම ධර්මයන්ගේ විපරිණාමය ස්කන්ධයන්ගේ විපරිණාමය ආයතනයන්ගේ විපරිණාමය මේ හැම දෙයක්ම නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම දකින ප්‍රඥාව තමයි අසම්මෝ සම්පජඤ්ඤය කියලා කියන්නේ ඉතින් මෙන්න මේ විදිහට මේ ප්‍රඥාවත් ක්‍රමානුකූලව ගැඹුරු වෙනවා දැන් ස්වාමීන් වහන්සේ මේ සංඥා විඥාන පඤ්ඤා කියලා තව පද තුනක් තියෙනවනේ මේ ස්වාමීන් දැන් සංඥාව කියන්නේ සලකුණු දහමනා ගැනීම. යන්තම් සලකුණ විතරයි. ඔව්. දැන් කුඹරක පඹයක් හදලා තිනවා. මේ පඹයාව සතෙන් දකිනවා. දැකලා මිනිස්සෙක් කියලා රැවටෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සෙක් කියලා රැවටෙලා අම්මගේ හැරලා යනවා. කොහොම හරි ඒ වාගේ සලකුණ යන්තම් හඳුනා ගැනීමට සංඥා කියලා හඳුන්වනවා. ඒ වගේම සංඥා විඥාන කියලා කියන්නේ දැන් හැබැයි ඒ සතාට තේරෙන හැටි. එතන මේක ඒ තේරුම් ගත නොගතිය යුතුයි. ඔය සතා උනත් විඥාණයෙන් හඳුනගන්නේ. නමුත් සාමාන්‍ය මේ ස්වභාවය මේ උපමාවක් ඊළඟට මේ කෙනෙක් දන්නවා දකින්න සාමාන්‍ය මිනිස්සෙක් නම් අර පඹේ දකින්න පඹේ. ඒක සාමාන්‍ය විඥාණය. නමුත් ඊට වඩා නුවණ තියෙන කෙනෙක් මේ පඹය දකිනවා මේ තියෙන්නේ මොකද පඹයේ පරණඩව කොළ ටිකක් ඒ වගේ පිදුරු ටිකක් හරි ওই වගේ මේ අතුලාන්තය දක්වාම දකිනීමට කියන පඤ්ඤා කියලා. යම් කිසි හඳුනා ගැනීම සලකුණට සංඥාවක් ඒ වගේම ඒ පිළිබඳව ටිකක් ඊට වඩා දැනීමට කියනවා මේ සම්විඥානයත් ඊළඟට විඥානය තුළින් ඇති කරගත්තා වූ ඊට වඩා ගැඹුරු මේ පඤ්ඤා ප්‍රකාරයෙන් දැනීමත්. එතකොට දැන් සාමාන්‍යයෙන් අපිට ප්‍රඥාවෙන් දකින්නේ නැතුව නුනුවණින් දැකීම නිසා තමයි මේ දුක අවබෝධ වෙන්නේ නැත්තේ. තණ්හාව ප්‍රහාණය වෙන්නේ නැත්තේ නේ ස්වාමීන් අපි නුනුවණින් දකින නිසා ඇසට අපි වහල් වෙනවා. කනට, නාසයට, දිවට, ශරීරයට ඇසින් දකින රූපය පිළිබඳව නුනුවණින් දැක්කහම වෙන්නේ අන්තිමේදී මේ සසර දුක ඇති කරවන්න අයෝනිසෝ මානසිකාරය තුළින් ආශ්‍රව වැඩෙනවා නිස්සමින්නාද. ඒ විදිහට මේ ප්‍රඥාව ප්‍රඥාවෙන් දකින්න කියනවා. දැන් ස්වභාවය. දැන් සාමාන්‍යයෙන් බැලුවොත් ලස්සනම දෙයක් දකිනවා. ලස්සනම කෙනෙක් දකිනවා. දකිනකොටම මේ නුවණ නුවණ තියෙන කෙනාට නම් හිතන මෙතන තියෙන්නේ මොකද්ද? කෙස්ලොම් නියදත් සම්මස්සාදී දෙතිස් කුණපයන්ගෙන් හැදිච්ච දෙයක්. මේ දෙතිස් ගුණ පිළිහැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා. ওই විදිහට සුද්ධාස්තකයකින් හැදුණු දෙයක් කියලා හොඳ අවබෝධයක් ඇති වෙනවා. අන්නේ අවබෝධය අවබෝධයෙන් දකින්න කෙනාට තණ්හාව දුර වෙලා යනවා. ඉතින් ඒ උදෙසා තමයි බුදුරජාන් වහන්සේගේ ශාසනයෙහි මේ ධර්මය හඳුන්වන්නේ. ඒ නිසා මේ ප්‍රඥාව මේ බුද්ධ ශාසනයේ මූල බීජය වශයෙන් හඳුන්වන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවත් එක්ක තමයි ශ්‍රද්ධාවක් තියෙන්නට ඕනේ නේ ස්වාමීනි. ප්‍රඥාව නැතිව උපදින ඒ වගේම ශ්‍රද්ධාව මුග්ධ ප්‍රසන්න කියන මේ වචනය භාවිතා කරනවා. ඒ එතකොට ඒ සාමාන්‍යයෙන් බැලුවොත් ඒක නුනුවණින් කල්පනා නොකොට සමහර අය මේ ශ්‍රද්ධාව ඒකට අපි මෝඩ ශ්‍රද්ධාව කියම වැරදි නමුත් සමහර භාවිතා කරනවා. ඒක එහෙම මෝඩ සද්ධාව කියලා එකක් නෑ. සද්ධාවක් නම් නියම සද්ධාව උපදින්නේ ප්‍රඥාව නිසා නේසානන. නමුත් මේ සද්ධාව වැඩි වුණොත් වෙන්නේ සද්ධාව නුනුවණින් ඇති කරගත්තොත් වෙන්නේ ඒකට කියනවා මුග්ධ ප්‍රසන්න කියලා. ඒ මුග්ධ ප්‍රසන්න සාමාන්‍ය බුද්ධ ශාසනයේ තියෙන මුද්දා ප්‍රසන්න කියලා මුදුනින් පැහැදීම ඒක නියම තත්ත්වය. නමුත් මෙතන මෝඩ පැහැදීම කියන වචනය තමයි මුබ්බතාවෙන් තොරව කියනවා. පඤ්ඤාවෙන් තොරව පැහැදීමට කියනවා. එතකොට මේ සමහර අය ඒකනේ බුදු පිළිමේ ළඟම පහන ගලවන්නේ. මේ නොතේරෙනකම. එතන ප්‍රඥාවණින් ඒ ශ්‍රද්ධාව තියෙනවා යාගේ. ශ්‍රද්ධාව තියෙනකොට ශ්‍රද්ධාවට මේ ප්‍රඥාව එකතු වෙන්නේ නැහැ. බුදු පිළිමේ කළු වෙලා. මල්ලාසනේ ඒ වගේම අපවිත්‍ර මල්ලාසනේ උඩම මල් ටික පූජා කළා. සද්ධාව මල් පූජා කිරීමේ වුමනාව තියෙනවා. නමුත් අර පිරිසිදුකම නැති ඇති වෙලා මෙතන පිරිසිදුව කරන්න ඕන මේ විදියට වෙන මහත්ඵල වෙන්නේ කියලා නුවණ නැහැ. පිරිසිදුව දානයක් පූජා කරගන්න උනත් ප්‍රඥාව තියෙන්නට ඕන. ඉතින් ප්‍රඥාවයි සද්ධාවයි එකතු වුණු තැන පඤ්ඤා ආලෝකෝ ඒ සද්ධාවෙන් ඇතිවෙච්ච ප්‍රඥාව පඤ්ඤා ආලෝකෝ කියන මේ වචනේ භාවිතා කරනවා නේ ස්වාමීන් වහන්සේ. ඒ විදිහට මේ ප්‍රඥාව පිළිබඳ බොහෝ විස්තර කළ යුතු දේ දෙන. අපි මෙතෙක් කාලය ප්‍රඥාව පිළිබඳ ඔය ඥාන සම්පයුක්ත කතා එහෙම අපි කතා කළා නේ ස්වාමීන් එහෙමයි. ඔය එහෙමනම් අද දැන් අපි අද ඊටාම හොඳ තැනකට මේ සාකච්ඡාව වරන් ඇවිල්ලා තිබුණා. බුදුරජාණන් වහන්සේගේ නාම ධර්ම විශ්ලේෂණය පිළිබඳ. නාම ධර්ම අපි චිත්ත පරමාර්ථය 80 121 ආකාරයක 89 ආකාරයකට අපි සාකච්ඡා කළා. චෛසික පරමාර්ථයේ 25 චෛසික ධර්ම සාකච්ඡා පෙළකින් අපි සාකච්ඡා කළා අද නිමා කළා. එතකොට අද අපි කතා කරා කවේ ප්‍රඥා චෛසිකය පිළිබඳව. සීලේ පතිත්තහය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ වික්ඛු සෝයිමං විජටේ ජටං යම් කෙනෙක් මේ සංසාර අවුල ලිහලා දානවා නම් සංසාරයෙන් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් සපඤ්ඤෝ නරෝ කියලා කියනවා. සහජ ප්‍රඥාවකින් සසරේදී බොහෝ ප්‍රඥාමය කුසල කරලා උපතින් ගෙන ආපු ප්‍රඥාවකින් යමෙක් සීලේ පිහිටා ගන්නවා නම් සමාධිය උපදවනවා නම් තීන ප්‍රඥාව උපදවා ගන්නවා නම් එයා මේ සංසාර අවුල ලිහලා දානවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ඊට වැඩගත් අපේ මේ ජීවිතයේ මේ සෑම මොහොතකම සෑම ගුණයකටම ප්‍රඥාවේ ආලෝකය ඇති කර ගැනීම ප්‍රඥා මුසු කරගෙන ශ්‍රද්ධාවෙන්